ජානුස්සෝනී නම් වූ රාජ පූජිත මහා ධනවත් මහා කීර්තිමත් මහා ප්‍රසිද්ධ කුසලන බ්‍රාහ්මණ කුමතුගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ආදාරණ ලද චොල්ලාක්‍ය පදෝපම සූත්‍රයේහි කේති සූත්‍ර පාඨයේ මේ ධර්ම දේශනාවට මාතෘකාව ඉදිරිපත් වුණේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං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 ඉද තථාගතෝ ලෝකේ උප්පඤ්ඤති අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරකී සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා සෝයිමං ලෝකං සදීවකං සමාරකං සම්බ්‍රහ්මකං දස්සමනම් බ්‍රාහ්මණින් පජං සදේව මනුස්සං සයං අභිඤ්ඤා සච්චිකତ୍වා පවේදේති සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං සාත්තං සම්බ්‍රංජනං කේලල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං ප්‍රකාශේති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් සවැත් නුවර ජේතවන මහා විහාරයේදී ජානුස්සෝනි නම් වූ රාජ පූජිත මහා ඝනවත් මහා කීර්තිමත් මහා ප්‍රසිද්ධ කුසලන බ්‍රාහ්මණ කුමතුගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අදාරන ලද චොල්ලාක්‍ය පදෝපම සූත්‍රයේහි කෙටි සූත්‍ර පාඨයේදී මේ ධර්ම දේශනාවට මාතෘකාව ඉදිරිපත් වුණේ. මේ දේශනේ බොහෝ සෙයින් ශ්‍රී ලංකාවේ අදගන්නේ පොසොන් පෝයක් දිනයක ප්‍රකාශ කරන ලබන දේශනයක්. එකවරක් නෙමේ සියවරක් නෙමේ දහස්වරක් ඇසුවත් වැඩි නොවන දේශනාවක්. මේ දේශනාවේ නිදානයවත් දේශනේ කරන්න හේතුව ගැන අපි සලකා බලමු. ධර්ම දේශනාවක් පැවැත්වීමෙන් ධර්ම ශ්‍රවණී කිරීමෙන් ලැබෙන ආනිසංස ගැන කාලය වින් නොකොට මාත්‍රකා කළ දේශනේ පිළිබඳවම කරුණු සොයා බැලීමට කාලය වෙන් කරගනිමු. සරුවඥන් වහන්සේ සරත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නා කාලයේදී කොසල් මහරජතුමාණන්ගේ ප්‍රසාදයේ දිනාගත් බොහොම ප්‍රසිද්ධ ධනවත් කීර්තිමත් බ්‍රාහ්මණ පඬිවරයෙක් සිටියා ඥානසෝනී කියේ. සැබවින්ම ඥානසෝනී කියන්නේ පෞද්ගලික නමක් නෙමෙයි. ඒක රාජ සම්මාන නමක්. ඒ රාජ සම්මානම ලබන්නේ අග්‍ර පුරෝහිත තනතුර රැණි ශ්‍රේෂ්ඨ තනතුරකට පත්වන්නේ පමණයි. එතුමා බොහොම ධනවත් කෙනෙක්. රාජ පූජිත කෙනෙක්. රජතුමාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන කෙනෙක්. මෙතුමාගේ සිරිතක් කියනවා මාස 6කට වර අඩැවීම් වීථි සංචාරය කරන නගරේ ප්‍රදක්ෂිනා කරනවා. මේ නගරේ ප්‍රදක්ෂිනා කරන කාලය තුලදී පුදුමාකාර ජනසන්නිපාතයක් ඇති වෙනවා. මේ නගරේ ප්‍රදක්ෂිනා කරන්න ප්‍රථමයෙන් මුළු නගරයේම වීථියක් ගානේ සරසනවා. සුදුවැලි ඉහළ ලද පස්මල් ඉහළ සුවඳ පිළිබඳ කරලා මුළු මුළු නගරයෙන් එකම සුවඳින් සුවඳවත් කරනවා එතුමාණන්ගේ අතවැසියෝ. එතුමාණන් දහස් ගණන් ඉන්නවා අතවැසියෝ. මුළු මහත් නගරයේම මේ වාගේ සුවඳවත් කරලා උත්සව ශ්‍රීයාවකින් සරසලා ඉන්න අතරතේ නගරෙන් බැහැර ගිය ඔක්කොම එනවා නගරෙට. යන්නේ නැත්තොත් නවතිනවා මේ ශ්‍රී සම්ප්‍රත් දකින්නේ. මෙතුමා සුබ මොහොතකින් සරසෙලුවා. සුදූපාට අසු එළඹුම් යෙදු සුදූපාට ආවරණයන්ගෙන් සැරසු සුදුම සුදු අසු කරත්තයක් සෝදානම් කරගන්නවා. මේකේ සියලුම අවයවයන් සුදෙන් සුදුයි. යටත් පිරිසෙන් රිදී වැනි දේවල් වලින් තමයි ඒ නිර්මාණය. ඒවට කියනවා දැන් සතියම් පිළිබඳව කියනවා කොටස් දෙකක්. යුද්ධ රථය එවාගෙම අලංකාර රථය කියලා. යුද්ධ රථයක නම් දෙන්නේ තුන් දෙනෙකුට තමයි යන්න ඉඩ තියෙන්නේ. අලංකාර රථයම නෙමෙයික නැවක් වාගේ. ඒකේ 10 15 දෙනෙකුට යන්න පුළුවන් වාඩි වෙලා යන්න පුළුවන් සැතපීගෙන යන්න පුළුවන් ඕනතරම් ඉරියව් පවත්වමින් යන්න ඉඩ කඩ ඇති සතරස් හතයක්. බ්‍රාහ්මණතුමා සුදු සුදු අතින් සැරසේ සුදු ආපන්න පළඳගෙනයි මේ ගමන යන්නේ. එතුමාණන්ගේ පිරිස ඉන්නවා බ්‍රාහ්මණවරුම 84000ක්. ඒ සියල්ලෝම සුදු වතින් සැලසී සුදු ආභරණ පැළඳගෙනයි පෙරමුණ මේ පසුපසින් පෙරහැර යන්නේ. පළමුවට මෙතුමා යන මාර්ගයෙහි දෙපැත්තෙන් කුඩා දරුවන් කඳවනු පිණිස පළතුරු වර්ගයේ දෙපැත්තට වීස කරන මේ රාජ්‍ය ඔක්කොම ගෙනියනවා. ඊළාට මසු කන් කියන කොටස් ඒ කියන්නේ කහවණු වලින් විශ්යෙන් පාංගුවක් තමයි මසු පිළ කියන්නේ. ඒ කාසි වීසි කරනවා. ඊළඟ කාවණු වීසි කරනවා. ඉතින් දිනෝ දහසක් දිනා මේවා ලබමින් ස්තුති පූජා කරනවා. වන්දී භට්ට කියන්නේ මේ විරිදුකාරයෝ ඉදිරියෙන් යමින් මෙතුමාගේ ගුණ වර්ණනා කරමින් ජනතා පොළඹවනවා. මේ වාගේ වීති සංචාරය කරන දවසක මෙතුමාගේ ඉදිරියට සම්මුඛ වුණා මෙතුමා බොහෝම ගෞරවයෙන් ඇසුරු කරන ආජීවකයෙක්. මේ ආජීවකයාට කියන්නේ පිලෝතික පරිබ්‍රාජක කියලා. එතුමාගේ නියම නම වච්ඡායන. වච්ඡායන කියන්නේ බොහොම උසස් වංශවත් බ්‍රාහ්මණ කෙනෙක් තමයි මේ පිලෝතික පරිබ්‍රාජක කියන්නේ පවිද්දා. මේ පිලෝතික පරිබ්‍රාජකතුමා සදා බෞද්ධයෙක්. එතුමා අන්‍ය කවියෙක් වුණාට එතුමා බොහෝම ගෞරවයෙන් බුදුරජාන් වහන්සේ ඇසුරු කරන්නේ. නිතර මෙතන බණ අඬ යනවා. බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙලා බොහෝ සෙයින් සාකච්ඡාද කරනවා. බුදුරජාණන් වහන්සේ මෙතුමාට අනුග්‍රහ දක්වන අනාගත ආනිසංසය අනාගත හේතු සම්පත් පිණිස. අනේක මෙතුමා ජේතවනාරාමයට ගිහිලා මේ පිරිවැජිතුමා එනකොට තමයි ඉදිරියට මේ බ්‍රාහ්මණතුමාට සම්මුඛ වුණේ. බ්‍රාහ්මණතුමා රතේ නවත්තලා මේ පරිබ්බාජකතුමාගෙන් විස්තරය හැවා. බොහොම හිතවත් ලෙස ඇසුවා. පින්වත් පරිබ්බාජකතුමනි කොහේදලද මේ ඉන්නේ? උදාසන. ඒවා මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ දකින්න ගිහින් එනවා. ඉතින් මේ ඥානසෝනි බ්‍රාහ්මණතුමා දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කවුද කියලා. එතුමාව පින්වත් වච්චායන ඒ තථාගතයන් වහන්සේගේ தත්ත්වය මොකක්ද කියලා. එතකොට කියව එතුමා ගැන ප්‍රකාශ කරන්න මා වෙන්නකොට පුළුවන්කමක් නෑ එවැනි බුදු කෙනෙක්ම වෙන්න ඕනේ. එතකොට කොහොම බොහොම ලොකු වර්ණාවක් නෙමෙයි කරන්නේ ගුණ කතනයක් නෙමෙයි කරන්නේ. නෑ නෑ මට එහෙම ගුණ කතනයක් කරන්න හරියක් නෑ. ඒ තථාගතයන් වහන්සේ දෙවියන් මරුන් බ්‍රහ්මයන් ශ්‍රමණ බ්‍රාහ්මනාදී සීලම ප්‍රශංසා ලබන ඇත්තන්ගෙන් ප්‍රශංසා ලබන්නේ කෙනෙක්. කියනකොට මෙතුම ඇහවා කොහොමද තත්ත්වය ඔබ තේරුම් ගත්තේ? එතකොට කියවා උපමාවක්. පින්වත් ඥානසෝනි යම් කිසි ඇතුන් ඉන්න වනාන්තරයකට යනවා ඇතුන් දකින ඇතුන් හීලෑ කරන අත් ගොවියෙක් නැත්නම් අත් වෛද්‍යවරයෙක්. උමාන්තර ශාස්ත්‍රයක් දන්නවා ඇතුන් හීලෑ කරගන්න දන්නවා. හෝ යනකොට මේ වනාන්තරයේ සම්මුඛ වෙන විශාල අඩියක්. මේ අඩිය දැක්ක ගමන් හිතෙනවා මේ නම් මේ අඩිය නම් විශාල ඇත්ත රාජයෝ කියලා හිතෙනවා. ඒ වගේ බ්‍රාහ්මණය මම මේ භවත් ගෞතමයන් වහන්සේ ඇසුරු කරනවා. ඒ ඇසුරු කරන අවස්ථාවල මට දකින්න ලැබෙන කරුණු හතරක්. ඒ මොනවද කරුණු හතර? මේ රටේ ඉන්න බොහෝ මුසස් බොහෝම නැනවත් අනුන්ගේ වාද බිඳින කොම දක්ෂ වාදීද සිංහ කියන්න පුළුවන් ශාස්ත්‍රීය වංශිකයෝ ඉන්නවා මේ ශාස්ත්‍රීය වංශිකයෝ තථාගතයන් වහන්සේ දකින්න ඉස්සර වෙලා බොහොම ගැඹුරු ප්‍රශ්න හදා ගන්නවා උබතෝකෝ ටික ප්‍රශ්න පවා හදා ගන්නවා අපි මේ වගේන් අහමු මේ අරුවා මෙන්න මේ මාපත පිළිතුරු ලැබෙයි එතකොට අපි මෙහෙම ප්‍රශ්න කරමු ඒකටත් උත්තරේ ලැබුණොත් මෙහෙම ප්‍රශ්න කරමු. ඔය වාගේ නිමාවක් නොයනේ ප්‍රශ්න මාලාවක් වොන් ගොතා ගන්නවා. එවුන් ගොතාගෙන යනවා බුදුරජාන් වහන්සේ දකින්ද. මේ දකින්ද ගියාම බුදුරජාණන් වහන්සේ මේ පිරිසෙන් ඉස්සර වෙලා මියත් වෙන බව දැනගෙන ඒ අත්ංගයට යවනවා මෛත්‍රී චිත්ත තරංග ධාරාව. මේ පිරිස ඇවිල්ලා තථාගතයන් වහන්සේට වාඩි වෙලා ප්‍රශ්න කරන්නේ ඉස්සෙල්ල භාණ්ඩතුන් වහන්සේ කතා කරනවා. මේ කතා කරන්නේ ඒ හැම දෙනා වෙත පැතුරුණු මෛත්‍රී. මේ කතාවේදී මේ අතෝ ගොතාගෙන ආපු ප්‍රශ්න ඉබේම විසඳෙනවා. ප්‍රශ්න අහන්නේ ඉස්සෙල්ල විසඳෙනවා. ඒකට නම් ඉතුරුක් නැහැ එතකොට. ඒ අතෝ හිතනවා අනේ දෙවියනේ ප්‍රශ්න කරුවා නම් අපි පරදිනවනේ. අපි රැවටෙනවනේ. අපි නොදන්න උඹාටපත් වෙනවනේ. කියලා මහත්ම නිහතමානී බවට පත්වනවා පමණක් නෙමෙයි. ඒ ඇත්තෝ තමන්ගේ දෘෂ්ටි අතගෙන දමලා දරුවන් කරණ යන. සැබෑ බෞද්ධයන් බවට පත් වෙලා වැඩ නමස්කාර කරලායි ආපසු යන්නේ. මෙන්න මේක පළමුවෙන් මම දැක්ක තථාගතයන් වහන්සේගේ තථාගත පදය. ඒ වගේම බ්‍රාහ්මණතුමනි මේ රටේ ඉන්න බොහෝම උගත් නැනවත් වාද කිරීමෙන් අනුම් බිඳ දමන වාගීර සිංහ වැනි බ්‍රාහ්මණ පඬිවරු ඉන්නවා. ඒගොල්ලොත් ඔය වගේම ගැඹුරු ගැඹුරු ප්‍රශ්නයන් හදාගෙන ඇවිල්ලා සතාගතයන් වහන්සේගේ මෛත්‍රී බලයෙන් වාඩි වෙලා තමන් අහන්න ගිය ප්‍රශ්න අමතක කරලා බණ පදයකට සවන් දෙනවා. ඒ ඇත්තොත් අර වගේම ඉතනානේ අපේ ප්‍රශ්න කෙරුවා නම් අපි තරගෙනවා. අපි නොදන්න උඹාටපත් වෙනවා. ප්‍රශ්න නොකලේක අපට වාසියක් වුණා අපේ චිත දැනගෙනාගේ තථාගතයන් වහන්සේ අපට කරුණු දැක්වන්නේ දෙකේල සරුවන් සරණ යන මේ දෙවෙනි කාරණයක් මම දැක්කා මේ වගේ ඉන්නවා රටේ බොහෝම ප්‍රසිද්ධ ගොම නැනවත් වාද කරන්න උන් අතරින් ජයග්‍රහණය කරන ගෘහපති පඬිවරු ඉන්නවා මේ ගෘහපති පඬිවරුත් අර වගේම নানা ප්‍රකාර ප්‍රශ්න ගොතාගෙන එනවා තථාගතයන් වහන්සේ කවස්සන් නැත්නම් පරදවන්නේ නමුත් තථාගතයන් වහන්සේ ඔවුන් වෙත දක්වන මෛත්‍රී බලයෙන් ඔවුන් බොහෝම නිහතමානීව බණපදයකට සමන් වේලා ඔවුන්ගේ ප්‍රශ්න ඉබේම විසඳීමෙන් පසුව ඔවුන් අර වගේම පැහැදීමටපත් වෙනවා. අපි මේ ප්‍රශ්න ඇසුවේ නැති එක අපට වාසියක් වුණා. අද මේ ප්‍රශ්න ඇහවනම් අපි අංක පරාජයටපත් වෙනවා. කියලා බලවත් ප්‍රසාදයට පත් වෙලා සරුවක්ඥන් වහන්සේගේ බුද්ධ ඥාන ගැන සරුවක්නිතා ඥාන ගැන පැහැදිලා තෙරුවන් සරණ යනවා. මේක තුන්වෙනි පදයයි. ඒ වගේ ඥානුසෝනී බ්‍රාහ්මණ තුමනි මම තවත් දැකලා තියෙනවා වැදගත් පදයක්. මේ ලෝකේම අපි බුදුන් අපි රහත් කියලා බොහෝ ශ්‍රමණයෝ. නමුත් ඒ ඇත්තෝ තථාගතයන් වහන්සේ තියෙන වදාගේ ප්‍රශ්න කරන්න සාකච්ඡා කරන තථාගතයන් වහන්සේ පරද්දවන්නේ. තථාගතයන් වහන්සේගේ ප්‍රඥා මහිමේ නිසා ඒ සතාගතයන් වාසේ වීදුවන මෛත්‍රී බලය නිසා ඒ අත්ංගේ කදසංතාන නිල තමයි වාඩි වෙන්නේ. ධනපදයක් සවන් දීගෙන ඉන්නකොට ඒ අත්ංගේ තේරෙනවා හෝ අපි මේ ගෝසාගනාව ගැටළු ප්‍රශ්න අරුවන්නම් අපි පරදීනවා. අපි නොදන්න උඹාට නොදරුවම් බාටපත් වෙනවා. අනේ ඇසුවේ නැති එක අපට ලොකු වාසියක්. ඊළඟට හිතන අපි මෙතෙක් කල් අපි බුදුන් අපි රහත් කියලා හිතියට අපේ මාර්ගයේ වැරදි. අපි ගිහින් තියෙන වැරදි මාර්ගයක. ඒ නිසා අපි පැවිදි වෙන්න ඕන සතාගතයන් වහන්සේගේ පාමුල කියලා පැවිදිල්ල ගන්නවා. පැවිදිල්ලගෙන ධර්මයේ කියන්නේ රකහාගෙන තේරුම්ගෙන කමතහම් භාවනා වඩලා එකලාව සමති විපස්සනා භාවනා තුලින් ඥාන සමාපatti උපදවාගෙන විපස්සනා වඩා ගලිකල් යන්නේ ඉස්සර කෙලසුන් නැසා රහත් වෙනවා. රහත් වුණාම හිතෙනවා මෙතෙක් කල් අපි මේ රහත් මඟ ගියා කියලා බුදුන් එවාගෙම රහතුන් කියලා හිතාගෙන හිටියට අපි තා මොහොතකින් විනාශයට ගියා වෙනවා නේද මේ බුදු සසුනට ඇතුළු නූනන. අපි කෙලෙසයිත මරණයට නේද යන්නේ. අද තමයි අපි නියම පැවිද්දෝ. අද තමයි නියම ශ්‍රමණයෝ. අද තමයි නියම බ්‍රාහ්මණයෝ කියලා ඒ අත්ෝ සීමිත අසීමිත සන්තෝෂයකටපත් වෙනවා. මෙන්න මේ සතරෙනි පදියාත්මම සතාගතයන් වහන්සේ කෙරෙන් දැකගත්තා. ඉන්වර්ජානුසෝනී බ්‍රාහ්මණතුමනි මෙන්න මේ කාරණා හතර මම සියයෙන් දැක්ක බැවින් මට ඒ සතාගතයන් වහන්සේගේ ප්‍රඥා කෞසල්‍යතාවය මැනගන්න පුළුවන් කමක් නැහැ. මම තේරුම් ගත්තා උන්වහන්සේ නම් අසාධාරණ කාටවත් සමාන කළ නොහැකි අසාමාන්ත ප්‍රඥාවන්තේ කියන එක මං කලින් පිළිගෙන තියෙනවා කියන එක බොහෝම ප්‍රීතියෙන් ප්‍රකාශ කළා. එවලාවේදී මේ ඥානසෝනි බ්‍රාහ්මණතුමා මේ යානාවෙන් බිමට දැස්සා. උතුරු සළු එකස් කොට පෙරවගෙන ජේතවනාරාමයේ තියෙන පැත්තට හැරිලා තුන් වාරයක් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා নমස්කාර කළා. ඒ මේ තථාගතයන් වහන්සේ මට යම් දාසක දැකගන්න ලැබේවා. මට කතා කරගන්න ලැබේවා. මට ඒ සරුවඥන් වහන්සේගේ ප්‍රඥා කෞසල්‍යතාවය වටහා ගන්න ලැබේවා කියලා වචනෙන් කිව්වා හිතින් මේ චේතනාවක් අදිෂ්ඨානයක් ප්‍රාර්ථනාවක් ඇති කරගත්තා. ඉතින් මේ වච්ඡාන ගෝත්‍ර පිලෝතික පරිභාජකතුමා එතනින් ඉවත්ව ගිය අතර මෙතුමා නගර වීථ සංචාරය කරලා එදා උත්සවය නිමවා යම් වෙලාවක සුදුසු වේලාවක් සලකාගෙන සරුවක්යන් වාසයේ දකින්න ගිය අජේතවනාරාමයේ සපිරිවරින්. දීල බොහෝම ගෞරවයෙන් සතරු සාමීච කතා කළ එකක් පසක වාඩි වුණා. බොහෝ සෙයින් බෞද්ධ නොනැත් එක පාට වඳින්නේ නැහැ. වඳින්න නැති වුණාට සතරු සාමීච කතා කරනවා. ඒකම නිසිරිතේ එකයි. එසේ සතරු සාමීච කතා කළ මිත්‍ය ආසනයක වාඩි වුණා. වාඩි වෙලා සරුවක්ඥන් වහන්සේ ඉදිරියේ මේ පිලෝතික පරිබ්‍රාජකතුමා එක්ක කළ සාකච්ඡාව අඩුවක් නැතුව වචනකින් අකුරකින්වත් අඩුවක් නැතුව සියල්ලම බුදුපාමුල කියා හිටියා. ඒ වෙලාවේදී සරුවක්ඥන් වහන්සේ තුන් ලෝකේත විදෝද අසීමිත මෛත්‍රී බලය මේ ඥානසෝනි බ්‍රාහ්මණතුමාගේ කද సంతාණයට යොමු කරගෙන මෙහෙම දේශනා කළා. බ්‍රාහ්මණ තුමනි මේ හස්ති පදය ඒ කියන්නේ ඇසාගේ පීවර සටහනේ උපමාව මෙතකින් සම්පූර්ණ වුණේ නැහැ. ඒ මොකද? මේ පිලෝතික පරිබ්‍රාජකතුමා කියලා කියන ඒක දේශයක් පමණයි. කෙටි කතාවක් පමණයි. එක් පැත්තකින් පමණයි. මොකද මේ ඇතුන් ඉන්න වනාන්තරයට යන ඇත් වෛද්‍යවරු ඔක්කොම එක වාගේ ඥානවන්ත නැහැ. අපාගේ මේ පාසාටාන දැක්ක පමණින් මේ ලොකු ඇටෙක් කියලා පිළිගත්තොත් ඒක වැරදි. ඒක අදස්ස හිත්තිවහත්තිවණක යෝගයේ තේරුමක්. හත්තිවණ කියන්නේ ඇතුන් එන්න වනාන්තරයේ ඇවිදින කෙනෙකුගේ වැඩක්. නොදන්න කෙනෙක්. මම කියලා දෙන්නම් නියම දක්ෂ හස්ත ශිල්පයේ දාන්න කෙනෙකුගේ ඇතුන් තෝරා ගන්න පිළිවෙල මම කියලා දෙන්නම්. ඉතින් මේ ඥානසෝනේ බ්‍රාහ්මණතුමා දැන් ලොකු සන්තෝෂයකින් දසවන් නමාගෙන මේක ඇහුම්කන් දුන්නා. ඒ මොකද මේ තිලෝදක පරිභාගකතුමාගේ කතා පුරවකෙන් මෙච්චර පැහැදුනා නම් ඒ සම්බන්ධ විස්තර විවරණ සරුවක්ඥ ශ්‍රී මුකෙන් අහනකොට කොච්චර සන්තෝෂයක් ඇති වෙන්නේද? අනිත් එක බුදුරජාණන් වහන්සේගේ සිරිත තියෙන්නේ ළඟ ඉන්න කෙනෙකුට හරි දුර ඉන්න කෙනෙකුට හරි ආර්ථික ධර්මයෙන් අනුශාසනා කරන්න තියෙනවා නම් නිරන්තරයෙන් තුන් ලෝකට වියදෝන මෛත්‍රී බලය ඒ කුජිනයාගේ හද సంతානියට යොමු කරනවා. ඔහුට ඒ වෙලාවේදී අමෘත අභිෂේකයක් වගේ හිතට සනසිල්ලක් ඇති වෙනවා. මේකේ මෛත්‍රී බලයක්. මේක අපටත් වැදගත් දෙයක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ එක්කෙනෙකුට හරි ලක්ෂයක් කෝටියක් අසංකේයයක් දෙනාට හරි බණක් දේශනා කරනවා නම් ඒක ප්‍රතිමයෙන් මේ සීල දෙනාට මෛත්‍රී වඩලායි කඩප්‍රඥෙන් මෛත්‍රියේ වඩනයි පටන් ගන්න. සාමාන්‍ය කෙනෙකුගේ මෛත්‍රිය වගේ නෙමෙයි. චිත්තක්ෂණයකින් පුළුවන් මෛත්‍රී ධ්‍යානෙ සමාදින්න. මෛත්‍රී ධ්‍යාන සමාදල තමයි මේ මෛත්‍රී බලය පවත්වන්නේ සරුවක්ඥන් වහන්සේ සමාධීශ්වරයි. සමාධිය පිළිබඳව උන්වහන්සේ තරම් අධිපති කෙනෙක් නෑ, ඉසුරුමත් කෙනෙක් නෑ. උන්වහන්සේගේ චිත්තක්ෂණයෙන් එක චිත්ත වීතියෙදිම පුළුවන්කම තියෙනවා ධ්‍යානය සමාදින්න. ඒක නිසා මෛත්‍රී චේතෝ විමුක්ති කියලා. මේ බලය පුදුමයි. ඕනෑම දුර්දාන්ත කෙනෙක් සුදාන්ත වෙනවා මේ මෛත්‍රී බලයෙන්. කවුරුත් අහලා කියනවා මේ දඟුලිමාල කියන සංසාරේ කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව කෙනෙක් නමුත් මහා දුර්දාන්තයක් බාට පත්ලා හිටියානේ. බුදු ඇතර ලක් වෙලා වැඩියානේ තුන් යොදුනක් මානේ මෙතුමා සම්මුඛ වෙන්නේ. මේ පියරක් ගානේ වැඩි අර වගේ මෛත්‍රී බලයෙන් හිදුවාගෙන. නමුත් අඟුලිමාලතුමා නම් අර හැදිදඩිකන් පවත්වමින් පැනගෙන ආවේ නපුරීතින් නම් සරුවඥන් වහන්සේගේ පාමුල දෙනකොට ඔය ඊටාම සුවකේ සුවේනියක කීකරු ශිෂ්‍යයෙක් හැටියට බුදුපා මුල පාසඟ පීඨවා ගඳලා තමයි ප්‍රවිද්ද ඉල්ලගත්තේ. මෛත්‍රී භාවනා මොහුගේ කමඨාන වුණා. ගඩිකල් යන් දිස්තර සෞකලස් නසා මහ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. තුන් යම් රාත්‍රී පුරාම වසුවක් දීපුත්‍රයාට වැඩි වේලාවක් මහා යුද්ධයක් කරමින් සිටියේ මේ ආලවක යක්ෂසේනාධිපති මෛත්‍රී බලයෙන් තමයි দমনයේ කොට සෝවාන් ඵලයට පැමිණියේ. මේ වාගේ මහා නපුරු දුර්දාන්ත යක්ෂයන් එවාගේම සජදරුවන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඔය කූට දණ්ඩ සෝන දණ්ඩ ආදී බ්‍රාහ්මණවරු කොක්කරසාති බ්‍රාහ්මණතුමා එවාගේම සූතිරෝම කරරෝම යන යක්ෂයන් එවාගේම අපලාල නාග රාජයා අග්නිසික ධූමසික වැනි නාග රාජයන් ධනපාල හස්ති රාජයන් මේ වාග්යය පවා ගමනය කරලා උපසාන්ත බාට පමුණවා වදාලේ මෛත්‍රී බලේ මුල් කොටගෙන මේක වර්තමාන වුණත් දේශකයන් වහන්සේලා අනුගමනය කළ යුතුයි කියන එක අපේ පූර්වාචාර්යයන් වහන්සේලා ඉදිරිපත් කළ කෙනවත් අනුශාසනාවක් මෙන්න මේක නිසා මේ ඥානසෝනි බ්‍රාහ්මණතුමා දැන් බොහෝම ගෞරවයෙන් හරින සීතල හදවතකින් මේ ධම් පදයේ සවන් දෙන්නේ යොමු වුණා. ඒ වෙලාවේ සරුවක්ඥන් වහන්සේ දේශනා කරනවා ඥානසෝනි යම් කිසි දක්ෂ වූ අතිශයින්ම දක්ෂ වූ හස්ති වණිකේ ඇතුම් ඉන්න වනාන්තරයේ ඇවිදෙන ඇතුම් තෝරා ගන්න දක්ෂ අඳුරේ යන වනාන්තරයේදී බොහෝ යතුන් වෙන වනාන්තරයට යනකොට දකින් ලැබෙනවා විශාල දිගින් පළලෙන් විශාල ඇස්තිවර සටහන් දකිනවා. ඕ නිගමනයට යන්නේ නැහැ. මේ පා සටහන නම් මහත් ඇතිකුගේ කියලා නිගමනයට යන්නේ නැහැ. මොක් නිසාද? මේ වාගේ දිගින් පළලෙන් විශාල ඇස් අඩි තේනවා වාමනිකාකින් ඇතින් යන්නේ. ඒ වාමනික ඇතින්නේ උස නැහැ වැඩි. නමුත් කකුල බොහොම පළලයි. ඊවර පළලයි. ඒ නිසා මේ පස්සිවණ කියලා හිතෙනවා මේකෙන් ඇතින්නම්ගේ වෙන්නත් පුළුවන් කියලා තවත් ඉදිරියට යනවා. තවත් ඉදිරියට යනකොට ඒ වගේම විශාල අත්පාසකම් තියෙන අතරතේ උස ගස්වල ඇඟ අතුල්ලා තියෙනවා දකින්න. ඇඟ අතුල්ලා තියෙනවා දකින්න. ඒ මන්දලාට උසේ තැන්වල අතුරු පිටි කඩලා අරගෙන තියෙනවා. ඒත් මේ දක්ෂ අත්වණිකයා නම් පිළිගන්නේ නැහැ. මොකද ඒ වගේ විශාල පාසකම් ඇති උසින් උස වූ කාලාරිකා කියන ඇතින්‍ය වර්ගයක් ඉන්නවා. මේ කාලාරික ඇතින්යන් උසයි. ඒ නිසා උස ගස්වල ඇතින් වෙනවා උසටන් වල අතුරුකිලි කඩා ගන්නවා. මෙයා දක්ෂයෙක් නිසා ඒකතා පිළිගස්සන තව අතුරුදිරියට යනවා. තවත් ඉදිරියට යනකොට තියෙනවා අර වගේ විශාල අත්පාසටහන් උසය ගස්වල ඇඟ ඇතිලිලා උසින් අතු කඩාගෙන කාලා ඒ මනුලට උස ගස්වල උස් තැන් වල දතින් ඇනලා, දලෙන් ඇනලා කියන එකෙන් දකිනවා. ඒත් මේ සදා ඥානවන්ත හස්ති වණිකයා පිළිගන්නේ නැහැ. ඒ මොකද මේ වනාන්තරයේ ඇතුන් ඉන්න වනාන්තරයේ ඉන්නවා උච්චා කණේරුකා කියලා ඇතින්ිය වර්ගයක්. මේ කණේරුකා කියන ඇතින්ිය උසයි. පා බොහොම විශාලයි. ඒ ඇතින්ියන්ගේ තියෙනවා දල කැකුළු. දෙපැත්තට ඇතුන්ගේ වාගේ විහිදෙන්න තියෙන දල කැකුළු තියෙනවා. මේ දල කැටළු වලින් මේ ගස් වලට අනිනවා. එයින් මේ දල ශක්තිමත් වෙනවා, දල උළු දල බවට පත් වෙනවා. ඒක නිසා මේ අස්ති වනිකයා හිතෙනවා මේ උසස් උස් ශරීරය ඇති කනේ රුකා කියන ඇතින් යංග වෙන්න පුළුවන් කියලා තවත් ඉදිරියට යනවා. තවත් ඉදිරියට යනකොට මේ වගේම විශාල පා සටහන් තියෙන උස් ගස් වල ඇඟ ඇතිලා තියෙන උස් කැන් වල අතුරු ඉතිලි කරලා දාලා තියෙන උස් ගස් වල ගල ඇන්ලා කියන මේ ලකුණුත් කියන අතරේ ගහක් මුල හරි. එම නැත්නම් අභ්‍යවකාශක හරි හිතගෙන හරි දිගා වෙලා හරි අත්‍රාජයේ දකින. එතකොට හිතෙනවා මේ පළමුවෙන් අත් අදි දැක්කේ න්යායයි. උස් ගස්වල ඇඟ ඇතිල්ලා තිබුණෙත් මෙයාගේ. උස් ගස්වල ගලින් ඇල්ලා තිබුණෙත් මේ ඇතාගේ. මේ තමයි මා සොයාගෙන ආපු ඇතා කියලා මන්ත්‍ර ගායෙන් මේ ඇතා දමනය කරගෙන මෙයාට හිලා කරගන්න. හිලා කරගෙන එක්ක රාජ්‍යරුවන්ගේ මංගලයට ආබාධ පමුණුවනවා. එහෙම නැත්නම් තමන්ගේ වැඩකට මේ යථා ගන්නවා. මේ විදිහට මේ දක්ෂ අතුන් අබා මේ හැසිරෙන වනාන්තරයේ දක්ෂතාවය ඇති ඥානවන්තයත් ගොව්වා තේදුරා මේ යථා තෝරගත්තා. ඒ වගේ ඥානසෝනි බ්‍රාහ්මණතුමනි මේ තථාගතයන් වහන්සේ ලෝ පහළ වෙනවා. දැන් මේ මාතුකා කළ පාඨයට දැන් හැරෙන්නේ. ඉද තථාගතෝ ලෝකේ උක්ඛජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ. මේ ලෝක ධාතුවේ තථාගතයන් වහන්සේ පහළ වෙනවා. මෙතන මේ ලෝක ධාතුවේ කියලා සඳහන් කළේ ලෝක ධාතු අනන්තයි. ඒ අනන්ත ලෝක ධාතුව අතරින් ඉද කියලා වෙන් කළේ මේ මංගල ලෝක ධාතුව විතරයි සත් සරුවක් යන වාසේ නමක් පහළවන්නේ. දසදහසක් වල තියෙනවා ಜಾති ක්ෂේත්‍රෙකලේ පහළ වෙන්නේ නැහැ. කෝටි ලක්ෂයක් සක්වල කියලා තියෙන ආඥා ක්ෂේත්‍රයේ හේතනක පහළ වෙන්නේ නැහැ තථාගතයන් වහන්සේ නම. අසංකේය අප්‍රමේය ලෝක ධාතු තියෙන විෂය ක්ෂේත්‍රය කියලා. හේතනකවත් පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ කොහෙද? ඉඳ. එනම් මේ සක්වල පමණයි. මේ සක්වල කරුවක්ඥන් වහන්සේ නමක් පහළ වෙනව කොයි විදිහේ තථාගතයන් වහන්සේ නමක්ද අරහං සවාසන සකල ක්ලේශයන් කෙරින් දුරු වූ හේයින් අරියත් නම් වූද සම්මා සම්බුද්ධෝ තුන් කාලයක ඇති ਸਰව ධර්මයන් චතුරාර්ය සත්‍ය නම් වලා ਸਰවාකාරයෙන් ආબોධ කරගත් බැවින් සම්මා සම්බුද්ධ නම් වූද විද්‍යාචරණ සම්පන්නෝ මේ විද්‍යාවෙන් අෂ්ට විද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්මයෙන් සමන්වාගත වූද සුගතෝ සෝබන ගමන් ඇති බැවින් සුන්දර නිර්වාණයට ගමන්ගත් බැවින් අන්තර්ජේ වර්ගිත මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන්ගත් බැවින් සතර මඟ නැමින් නැසන කෙලෙසුන් වෙත නැවත නොපැමිණීමෙන් ගමන්ගත් බැවින් සෝබන වූ සාර්ථක වූ සද්ධර්ම දේශන ඇති බැවින් එවාගේම සෝබන ගමන් විලාසිත ඇති බැවින් සෝබන ශරීර අවයව ඇති බැවින් සුගත ගුණයෙන් සමන්විත වූද ලෝකවිදු සකල ලෝක සත්‍යයන් ලෝක ලෝක සමුදය ලෝක නිරෝධ ලෝක නිරෝධ උපාය කියන ਸਰවාකාරින් ලෝකය ආબોධ කළ බැවින් ලෝකවිදු නම් වූ අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන මේ ගුණයන්ගෙන් උත්තරීතර වූ ගමනේ කටයුතු දිව්‍ය බ්‍රහ්ම මිනිස්ය නාග සුපර්ණ සිද්ධ විද්‍යාදර තිරස්චීනාදී අනන්ත සත්‍යයන් සුදාන්ත බාට පමිනීමේ අනුත්තර ආචාර්යයන් වහන්සේ නමක් දැයින් අනුත්තර පුරුෂ ධම්ම සාරකී නම් වූ එවැගේම සකල ලෝක සත්‍යයට මෙලව අර්ථේ පරලොව අර්ථේ නිර්වාණ පරමාර්ථයේ කියන අර්ථයෙන් අනුශාසනා කරන බැවින් සහ ජාත්‍යාදී සංසාර කාන්තාරයෙන් එතර කරවා සත්‍යයන් නිර්වාණ ශේම භූමියට පමුණවන බැවින් දෙවි මිනිසුන්ගේ සාස්ත්‍රු නම් වූ බුද්ධෝ සමන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කොටගෙන සූවිසි අසංග ගණන් ජනතාව නිවන් පොර පමුණුවන බැවින් බුද්ධ නම් වූ භගවා පුණ්‍ය භාග්යෙන් අවතන්පත් බැවින් සහ භාග්‍ය ධර්මයන්ගෙන් සමන්විත බැවින්ද සරුව ධර්මයන් සියලු ආකාරයෙන් බෙදමින් ගහම් දෙසූ බැවින්ද එවාගේම තුන් ලෝක ධාතුෙහි උත්තරී මනුෂ්‍ය ධර්මයන් භජනය කළ බැවින්ද භවසමන අවසන් කළ බැවින්ද භගවානම් වූ සරුවක්යන් වහන්සේ ලෝ පහළ වෙනවා සෝයිමං ලෝකං සදේවකං සමාරිකං සබ්‍රාහ්මකං සස්සමන බ්‍රාහ්මණින් පජං සදේ මනුෂ්‍යං ඒ මේ තථාගතයන් වහන්සේ දෙවියන් සහිත මනුෂ්‍යයන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දේ මිනිසුන් සහිත සමස්ත ලෝක tattvaye සයම් අභිඤ්ඤා සත්‍තිකත්වා භවේදීති තමන් වහන්සේම සරුවක්නිකා ඥාණයෙන් ආબોධ කොටගෙන ලෝකෙ දේශනා කරනවා සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරිෝසాన කල්යාණං ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වද මැද යහපත්වද අග යහපත්වද ප්‍රියද කල්යාණ සම්ප්‍රයුක් සම්පන්න වූද සාත්තං සබ්යංජනං කේවල පරිපූර්ණ බ්‍රහ්මචාරියම් ප්‍රකාශේති අරස සම්පන්න ව්‍යංජන සම්පන්න සර්ව සම්පූර්ණ වූ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව පහදා දෙමින් ලෝට දහම් දෙසෙනවා නම් ධම්මං සුණාති ගාපතිවා ගහපති පුත්තු වා ඒ මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ නැනවා ගෘහපතියෙක් හරි ගෘහපති පුත්‍රයෙක් හරි අහන. සෝතං ධම්මං සුත්වා ඉතිපටි සංචිත්කති. ඒ මේ ධර්මයේ ඔහු අසලා මෙහෙම කල්පනා කරනවා. සම්බාධෝ ඝරාවාසෝ රජාපතෝ අබ්බෝකාසෝ පබ්බජ්ජා. ජීජේ ජීවිතේ නම් කෙලෙස් අවසන දූවිලි මාර්ගයක් වගේ. පැවිදි ජීවිතේ නම් නිදහස් අභ්‍යවකාශයක් වගේ. මම මේ කියන ධර්මය ආબોධ කර ගන්න නම් මේ කෙලෙස් අවිස්සෙන ජී ජීවිතෙන් ඉවත් වෙලා අනගාരികව පරිදි වෙන්නට නම් මැනවි කියලා හිතලා ගඩදාසයක් අන් විස්තර වෙලා සමාසතු ස්වල්ප හෝ මහත් හෝ භෝග සම්භාර අත්තර දාන තමන්ට සම්බන්ධ ස්වල්ප හෝ මහත් හෝ ඥාති පිරිවරගෙන් ගෙන් වෙලා කිසි කෙස්සවුල් බාලා කතාවක් ඇඳ පෙරවාගෙන සසුන්ගතෝ පරිදි වෙනවා අනගාരികව පරිදි ධර්මයේ හදාරා ඉතා උසස් වූ ආර්ය සීලස්කන්ධයක් පුරනවා. ඒතනත්තා ප්‍රාණඝාත දත්තා දානාදී මේ සීලුම අකුසලයන්ගෙන් හිත වෙන් කරගන්නවා. ඒ වගේම Taman ඩකට සියලු දෙයින් වෙන් වෙනවා. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීලා සිල් සතුන් ලැබේ දෙනවා. අදත්තා දානෙන් වැළකීලා පරම ධාර්මික දවංක භාවය පුරුදු කරනවා. අබ්‍රහ්මචාරියාවෙන් වැළකීලා ශ්‍රේෂ්ඨ වූ බ්‍රහ්මචාරී කෙනෙක් වෙනවා. මුසාවාදයෙන් වැළකීලා සත්‍යයෙන්ම සත්‍ය භාවිතා කරන සත්‍යවාදී කෙනෙක් වෙනවා. ඒ වගේම කේලාම් බස්කීමෙන් වැළකී සමගදන් වඩන වචනම පාවිච්චි කරනවා. පරිස බස්කීමෙන් වැළකී මුරුදු මූලක වචනම පාවිච්චි කරනවා. හිස් බස්කීමෙන් වැළකී දලව වැඩදායක වචනයක්ම භාවිතා කරනවා. ඒ වගේම අනුන්ගේ දේට ආසා නොකර අනුන්සතු වස්තුව කෙරෙහි බිඳක්වත් ආසා නොකර අනභිජ්ජා පුරුදු කරනවා. අනුන්ගේ ක්‍රෝධ ඊර්ෂ්‍යා කිරීමෙන් වැළකී මෙත්තා ගුණේ වඩනවා. විසඳුතු ගැනීමෙන් වැළකී සම්මා දිට්ඨිය මනවින් පුරනවා. එවාගෙම අමමස් අම ධාන්‍ය සංරුවම් මුතුමැණි මිල මුදල් ආදී පිළිගැනීමෙන් වැළකෙනවා. චක්කප්පි දෙකඩන් ආදී පිළිගැනීමෙන් වැළකීනවා. ඉස්ති කුමාරිකාදීන් පිළිගැනීමෙන් වැළකීනවා. එවාගෙම සොරකම් කිරීම, වංචා කිරීම, සාහසිකකම් කිරීම ආදීන් සම්පූර්ණයෙන් වැළකීනවා. එවාගෙම ඇතුන් අසුන් ගව මහේසාදීන් පිළිගැනීමෙන් වළකිනවා. එවාගෙම උන්වහන්සේ මෙහෙම උසස් සීලස්කන්ධයක් පුරනවා. ඒකට කියන කෝටියක් සංවර සීලය කියලා. ඒ කෝටියක් සංවර සීලය පුරමින් උනාසේ සැපයක් විඳිනවා. ඒකට කියනවා අනවද්‍ය සුඛය කියලා. සීලයක් රැකීමේදී කයින් වචනෙන් වරදක් නොවන බැවින් එයින් ලැබෙන නිර්ආමිෂ සැපයට කියන අනවද්‍ය සුඛය කියනවා. මේ සෝය උන්වහන්සේ වින්දනය කරනවා. එසේ වින්දනය කරමින් ආර්ය ඉන්ද්‍රිය සංවරය පුරුදු කරනවා. ඇසෙන් රූපයක් දැකලා ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. කනින් ශබ්දයක් අහලා ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. නාසිකාවෙන් ගඳ සුවඳක් දැනගෙන ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. දිවෙන් රස නිරස ඉඳලා ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. කයෙන් සැප හෝ දුක් හෝ ස්පර්ශයක් ඉඳලා ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. හිතේ තේනේ අරමුණකදී ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. මේ දොරටු හයින් ලැබෙන සෑම අරමුණකදීම යෝනිසෝ මනසකාරයෙන් යුතුව ඉෂ්ඨ වූද අනිෂ්ඨ වූද සුභ වූද අසුභ වූද හැම අරමුණකදීම කුසල්සේත් පහළ වෙන හැටියට ඉන්ද්‍රිය සංවරය කරගන්නවා. ඒකට කියන ආර්ය ඉන්ද්‍රිය සංවරය කියලා. එයින් උන්වහන්සේ සැපයක් විඳිනවා කුමබ්දේ සැපයේ ඒකට කියන අව්‍යාසයක සැපය කියලා. අව්‍යාසයක සැපය කියන්නේ කෙලසුන්ගෙන් කෙත් නොවූ සැපය. දැන් මේ ඉදුරම් පිනවන කෙනෙකුගේ ඉඳුරම් පිනවීමේදී හිත කෙලසුන්ගෙන් කැමෙනවා. කෙලසුන් වැగిරෙනවා. එවැනි තත්ත්වයක් නැති නිසා උන්වහන්සේගේ සිත අව්‍යාසේකයි. කෙලසුන් වැగిරෙන්නේ නැහැ, කෙලසුන්ගෙන් සිත තෙත් වෙන්නේ නැහැ. එයින් උන්වහන්සේ පුදුමාකාර නිර්ආමිස ධර්ම සත්‍යයක් විදිනවා. ඒකට කියනවා ආර්ය ඉන්ද්‍රිය සංවරය කියලා. ඊළඟට උන්වහන්සේ තවත් ගුණයක් පුරනවා. ඒකට කියනවා ආර්ය සන්තෝෂය කියලා. චීවරය, පිල්ලපාතේ, සේනාසනයේ ගිලන්පස කියන මේ සිව්පසේ පිළිබඳව 12 ආකාරයක ප්‍රීතියක් උන්වහන්සේ විඳිනවා. ඒකකින් නිරාමිස සන්තෝෂී කියලා. ඒක කියන දැන් චීවරයක් නම් භික්ෂුන් වහන්සේලා චීවරය ගැන කියනවා යථාලාභ සන්තෝෂය, යථා බල සන්තෝෂය, යථා සාරූප සන්තෝෂ කියලා තුනක්. භික්ෂුන් වහන්සේලා යටෙන් දෝනේ චීවරයක්. අඳින සීවරේ පාටියේ කණිපොට සීවර දෙපොට සීවර මේ විදිහට සීවර තියෙනවා නව වර්ගයක්. ඒ සීවරයේ සමන්ද ලැබුණා පංසුකූල වශයෙන් හරි. නැත්තම් සදාවතුන්ගේ ධාර්මිකෝ පිළිගැනීමකින් ලැබුණා. ඒ ලැබුණ සීවර දලනම් ගොරෝසුනම් ඒ තමා ඒකින් සෑහෙනවා. මුරුදුන් මොලොක් නම් ඒකින් සෑහෙනවා. ඊට වඩා දෙයක් සෑහෙන්නේ නැහැ. තමන් ලැබිච්ච එක දල සීවරක් ඊට පස්සේ හොඳ සීවරක් ලැබෙනවා කියලා ගන්නෙ නැහැ. අර ලැබිච්ච දෙයින් සන්තෝෂ නම් නදා යථාලාභ සන්තෝෂේ. යථා බල සන්තෝෂේ කියන්නේ තමන් සමහර විට අසනීපාපියක් නිසා දුර්වලයි. දල සිවුරක් ලැබුණා පරිභෝග කරන්න අපහසුයි. එතකොට මොකද කරන්නේ? නිහතමානීව තව නිරෝගී ස්වාමීන් වහන්සේ කෙනෙකුට මේක දීලා උන්වහන්සේගෙන් ලැබෙන මුරුදු මුලක් කීවරයක් බාර ගන්නවා. ආශාවෙන් නෙමෙයි පහසු වෙරණේ පිණිස සුවඳක් වේ. මේකකින් යථා බල සන්තෝෂය කියනවා. යථා සාරූප සන්තෝෂය කියන්නේ පින් ඇති උතුම් අංග බොහොම ප්‍රණීත සිවුරු ලැබෙනවා. ප්‍රණීත සිවුරු ලැබුණම හිතෙනවා මේක මට වඩා හොඳයි මගේ ආචාර්යයන් වහන්සේට. මගේ උපාධ්‍යයන් වහන්සේට. සංඝ භාණ්‍ය උසුලන සංඝිස්තරයන් වහන්සේට ධර්ම කතිකයන් වහන්සේට මේක හොඳයි කියලා ඒ ප්‍රණීත චීවරය පිරිනමනවා. තමන් පසු කුල වශයෙන් හරි ලැබෙන සිවුරකින් යැපෙනවා. මේක ඉන්නවා යස ආසාරූප සන්තෝෂ. ඉතින් මේ තුනෙන් උන්වහන්සේ සිද්ධ කරන්නේ තමාගේ නිර්ආමස ප්‍රීතියක් වින්දිනී කර ගැනීමයි. ඒ කිසි දෙයක තණ්හා දෙකීමාන උන්වහන්සේට ඇති වෙන්නේ නැහැ. ඒක පරිහරණය කරන්නේ ප්‍රත්‍යවේක්ෂාවෙන්. ඒ වගේම පින්ද පාතේ ගැන, සෙනසුන ගැන, ගිලන්පස ගැනත් ඔය තුන් තුන් ආකාරයේ යථා ලාභ, යථා බල, යථා සාරුප්‍ය කියන තුන් ආකාරයෙන් උනාස නිර්ආමස සැපතක් සතුටක් වින්දනය කරනවා. මේකට ඉන්න ආර්ය සන්තුෂ්ඨිකාරී කියලා. එයින් උන්වහන්සේ පුදුමාකාර අල්පේක්ෂිතා ගුණයකින් බොහොම නිසංසල බොහොම සැහැල්ලු ජීවිතයක් ගත කරනවා. තවත් උන්වහන්සේ පුරනවා ආර්ය සති සම්පජාඤ්ඤය. ඒ කියන්නේ උන්වහන්සේ ඉදිරියට යන්නේ පියවරක් ගානේ කුසාසියෙන් මනසිකාරයෙන් භාවදාන. ආපස්සට එන්නේ සතු සතෝ සම්පජානකාරී කුසාසිහි. හැරී බලන්නේ එවාගේම ඉදිරි බලන්නේ, අතක් පයක් නමන්නේ, දිගහරින්නේ, සීවරේ අඳින්නේ, පෙරවන්නේ, පාත්‍රයක් අතට ගන්නෙ, භාජනයක් අතට ගන්නෙ, ඒවා දෝහණය කරන්නේ සිහිනුවණින්. පින්දපාතේ පිළිගන්නේ, පින්දපාතේ වළඳන්නේ සිහිනුවණින්. එවාගේම ශාරීරික කටයුතු වල මූණ සේදීම, දත් මැදීම, වතුර නෑම, යසිකිලි යසිකිලියාම හැම දෙයක්ම සිහිනුවණින් කරනවා. කොටින්ම භාවනා මානසිකාරී ඒ වගේම උන්වහන්සේ කුඩා කුඩා ගමන ගමන සිටීම වාඩි වීම නිදීම නිදි නැවීම කතා කිරීම නිස්සබ්ද වීම මේ සියල්ලම උන්වහන්සේ තීනුවණින් කරනවා මේ තීනුවණින් කිරීමට කියනවා ආර්ය සති සම්පජඤ්ඤය කියලා ඒකේ තියෙනවා සම්පජඤ්ඤ හතරක් යම්කිසි ක්‍රියාවක් කරන් නිස්සර ඒ ක්‍රියාව ගැන මේක කුසල් අකුසල් සිද්ධ වෙන ඇති බලලා කුසලයක් බවට හරවා ගැනීම සාර්ථක සම්පජඤ්ඤය. ඒ කරන ක්‍රියාව තමන්ගේ සීලයට, තමන්ගේ සංවරයට, තමන්ගේ භ්‍රමචර්යාවට, තමන්ගේ ජීවිතයට බාධාවක් නොවන හැටියට තෝරා ගැනීම සත්‍රාය සම්පජඤ්ඤය. ඊළඟට භාවනා මනසකාරයෙන් මේ කරන ක්‍රියාවේ යෙදීම ගෝචර සම්පජඤ්ඤයයි. ඊළඟට මේ ක්‍රියාව කරන්න පළමුවක් ක්‍රියාකව කළ අවසානයේ නාසයක හරවන ත්‍රිලක්ෂණ විපස්සනාවට. ඒකට කියන අසම්මූල සම්පජඤ්ඤය කියලා. මෙයන් හැම ක්‍රියාවක් ගානේ සතරාකාරයෙන් 100යි නුවණයි හසුරුවනවා. මේ විකාම වැඩගත් මානසිකාරයක් සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ තේනවා නේද? තුන්වෙනි වාරයේ චතු සම්පජඤ්ඤ පබ්ද කියලා. ඒක කියන්නේ මේ ටික තමයි. ඒකින් උන්වහන්සේ තවත් දුරට ආධ්‍යාත්මික සෝයක් විඳිනවා. දැන් උන්වහන්සේ ආර්ය සීලස්කන්ධයක් දරාගෙන ඉන්නවා. ආර්ය සති සම්පජාඤ්ඤය පුරුදු කරනවා. ඒ වගේම ආර්ය සන්තුෂ්ටිය පුරුදු කරනවා. ඊළාට ආර්ය සති සම්පජාඤ්ඤය පුරුදු කරනවා. ඉන් උන්වහන්සේ සෑහෙමදපත් නොවි සේනාසනයකට යනවා විවේකස්ථානයකට ආරණ්‍යයක්, දුක්ඛ මූලයක්, ශූන්‍යාගාරයක්, එවාගේම ගල් ගුහාවක් එහෙම නැත්නම් කිඳුරු වලින් ආවරණය වෙච්ච තැනක්, වනගුම්බයක්, සුහම් පිටතලයක් මේ වාගේ ජන ශූන්‍ය තැනක් තෝරගන්නවා. තමන්ද සත්‍රාය සේනාසනයක් තෝරගෙන උන්වහන්සේ උදේවරුේ පින්දපාතයේ හැසිරීලා, ධර්මවේක්ෂාවෙන් පින්දපාතයේ වළඳලා, ධකකට හොඳින් සෝදනය කරගෙන එවාගේ බක්මත කියන අර ආහාර ගැනීමෙන් ඇතිවෙන අපහසුතාව ස්වල්ප වේලාවකින් සක්මන් කිරීම ආදීකින් යටපත් කරගෙන බද්ධ පරියන්කයේ බැඳගෙන වාඩි වෙනවා. වාඩි වෙලා තමන්ගේ සීලය වර්ජනා කරනවා. සීලය වර්ජනා කරමින් කැදීමෙන් හිතට ඇති කරගන්නා බලවත් ශ්‍රීම සීලමය ප්‍රීතිය. ඊළඟට උන්වහන්සේ පටන් ගන්නවා සමත භාවනාව. සමත භාවනා තියෙනවා 40ක්. එයින් ඥාන වැඩෙන භාවනා 30ක් තියෙනවා. ඒ තෙහෙන් තමාට වඩා සත්‍රාය කර්මස්ථානි තෝරගන්නවා. අපි හිතමු ආනාපාන සතිය කියලා. ආනාපාන සතියෙන් කර්මස්ථානයේ පටන්ගෙන උපචාර සමාධි, අර්පණා සමාධි දක්වා අනිත පුරුදු කරනවා. ප්‍රථම ඥානයත් ලබනවා ඒක වාසී කරගන්නවා. දෙවෙනි ධානයක් ලබනවා වාසය කරගන්න. තුන්වෙනි ධානයක් ලබනවා වාසය කරගන්නවා. හතරවෙනි ධානයක් ලබනවා වාසය කරගන්නවා. ඒ වශී කරගන්නකොට උන්වහන්සේ හිතෙනවා අනේ මේ ධ්‍යාන මේ මොනතරම් සැපයක් ගෙලිලා නිර්ආමිත සැපයක් මේකනම් බුදුරජාණන් වහන්සේගේ ලෝතුරා බුදුබාට සාධකයක් කියලා පිළිගන්නේ නැහැ. ඒ මොකද? බාහිර බාහිර සාකරුරුත් මේ ධ්‍යාන වඩනයත් තියෙනවා. ඊළඟ කසින ධ්‍යාන වඩනවා. අසුභ ධ්‍යාන වඩනවා. කොහොම අෂ්ට සමාපatti මුකදවනවා. මේ අෂ්ට සමාපatti මුකදවද්දී සැබෑ ඥානවන්ත යෝගාවචරයා සරුවඥන් වහන්සේ සරුවාකාරයෙන් සරුවඥය කියලා හිතන්නේ නැහැ. ඒමත් නිසාද මේ කියන සමාපatti බාහිර තාපසවරුත් උපද්දවනවා. නිසා මේක නියම සරුවඥතාඥානෙම නෙමෙයි. අර මුලින් සඳහන් කළානේ දක්ෂ ඇද්දෝවා වනාන්තරයේදී ගියාම ඇත්තයිකගේ පියවර සටහන් දැක්ක පමණින් ගණන් ගන්නෑ කියවන ලොකු ඇටෙක් කියලා. උසේ ගස්වල ඇතිලා තියෙනවා දැක්කත් ගණන් ගන්නෑ නේ. උස ගස්වල ගලෙන් ඇලා තියෙනවා කියවත් ගණන් ගන්න. දකින්නකම් ගණන් ගන්න. මහා අස්රාජයා දැක්කාමනේ ගණන් ගන්නෙ. ඒ වගේ නියම ඥානවන්ත යෝගාවචරයා මේ ධ්‍යාන සමාපatti ලැබීමෙන් පමණක් බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා හරියට දැක්කේ නැහැ පිළිගත්තේ නැහැ. නමුත් දැන් ඉදිරියට මේ අසු සමාපatti ලාභයේ හැරෙනවා විපස්සනාවට. ධාතු මනසිකාරයෙන්. විපස්සනාවට හැරිලා විපස්සනා කරගෙන යාමේදී නාම රූප පරිච්ඡේද ඥානෙ උපදවනවා. සාමාන්‍ය නිස්සාවට ගිහින් ප්‍රත්‍ය පරිග්‍රහ ඥානෙ උපදවනවා. සාමාන්‍ය නිමාවට ගිහින්. ඔයගෙම සම්මර්ථන ඥානෙ උද්‍යාව්‍ය ඥානි, භංග ඥාන, භාතුකාඨාන, ආදීනව නිබ්බිදා ඥාන, මුංසුතු කම්මිතා ඥාන, පරිසංකා ඥාන, සංකේතනා ඥාන කියන මේ ඥාන පරම්පරාව නිසිසේ වඩනවා. එයිනුත් උන්වහන්සේ තව නියම නිෂ්ඨාවටපත් වුණේ නැහැ. ඊළඟට උන්වහන්සේ සෝවාන් ඵලයටපත් වෙනවා. දැන් උන් ආර්ය සත්‍ය අතර දැකගත්තා පළමිනි වරට. ඒත් නෑ උන්වහන්සේ සියල්ලෙන් සියල්ල බුදුරජාණන් වහන්සේ සරුවක් නෑ කියලා හිතන බෑ සද්ධා විස්තාවර වෙනවා. ඕම සකදාගාමී අනාගාමී වෙනවා. අනාගාමීලා උන්වහන්සේට පුළුවන්කම තියෙන අභිඥා බල උපදවන්න. දැන් ඉතින් සමාධිස්මින් පරිපූර්ණකාරී සමාධිය පිළිබඳව සම්පූර්ණත්වයටපත් වෙන අනාගාම වෙනකොට పూర్වීය නිවාස ඥානයට යොමු වෙනවා. పూర్වීය නිවාස ඥානයේ මනවින් දකිනවා කාල්ප ගණන් කාල්ප සිය ගණන් ඈතට බලන. ඒත් නෑ නිෂ්ඨාවතදී. ඊළඟට දිබ්බ චක්කු ඥානයට හැරෙනවා. ඒකදී අතීතානාගත වර්තමාන හිත ඇතියේ දෙමෙදි සෑම සංස්කාර දෙයෙන් දකිනවා. ඒ නිෂ්ඨාවකයන්නේ ඊළඟට හරවනා චතුරාර්ය සත්‍ය අවබෝධයේදී එයින් මේ සෝවාන් ආදී මාර්ගඵල අනුක්‍රමයෙන් ගියලා අරිහත්ත්වයටමපත් වෙනවා. අරිහත්ත්වයටපත් වෙලා ප්‍රත්‍යේසා ඥානයෙන් තමන් වහන්සේ අරිහත්ත්වයටපත් වූ ඇති නුවණින් තේරුම් ගන්නකොට අර හස්ති වණිකය දක්ෂ වූ අද්ගෝවා අත්පාදියා සියසින් දැකලා මේ තමයි මා මුලින් දැක්ක පියවර සටන් අයිති ඇතා කියලා නිස්සාවටපත් වෙනවා වගේ බ්‍රාහ්මණයේ මගේ ශාසනයෙහි ශ්‍රාවකයන් වහන්සේලා මේ අරිහත්ත්වයට පත් වීමෙන් සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ඒ සරුවඥන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි ස්වාඛාතෝ භගවතා ධම්මෝ ඒ සරුවඥන් වහන්සේගේ ධර්මය ඒකාන්තයෙන්ම ස්වාඛාතයි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඒ භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ කාන්තෙන් සුපටිපන්නයි කියලා නිෂ්ඨාවටපත් වෙනවා. ඥානසෝනි බ්‍රාහ්මණ තුමනි මෙන්න මේකයි අත්පා උපමාවේ නියම තේරුම. කියලා මේ තුල්ලාත්‍ය පදෝපම සූත්‍රයේ ඉතා පැහැදිලිව ඥානසෝනි බ්‍රාහ්මණ තුමාට දේශනා කළ වෙලාවේ මේ විදිහේම උදාාර අදහස් ඇති එවාගෙන් උදාාර කීර්තිමත් වූ මහා ධනවත් වූ මහා ප්‍රසිද්ධ වූ යස පරිවාර සම්පන්න වූ මේ ඥානසෝනි බ්‍රාහ්මණතුමා ආසනේ නැගිටලා බුදු පාමුල සේ පාදේ පිරිනම පීමාදෙමින් වැඳ නමස්කාර කළා. වැඳ නමස්කාර කරමින් කියනවා අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම භවත් ගෞතමයන් වහන්සේ දේශනේ විශිෂ්ටයි බවක් ගෞතමයන් වහන්සේ දේශනා කිසින් විශිෂ්ටයි චේතාරු භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය බවක් ගෞතමයන් වහන්සේ යටිකුරු ඌවා උඩුකුරන් උඩුකුරු කරන්න යම්සේද ඒ වාගේ යටිකුරු වෙලා තිබුණු මගේ නුවණ උඩුකුරු වෙලා විවෘතුණා ස්වාමීනි දේශනේ විශිෂ්ටයි එවාගෙම පටිච්චන්නම් වා විවරෙය්‍ය වැසළු ගයක් විවෘත කළ දක්ුණා වගේ ස්වාමීනි වහන්සේගේ දේශනාව තුළින් මට මේ ශාසනය පිළිබඳව විවෘතාභෝධයක් ලැබුණා දේශනේ විශිෂ්ටයි මූලස්සවා මග්ගං ආසික්කයේ මම් මුලාවෙකට පාර කියා දෙන්නක් මින් මට නියම මාර්ගය වහන්සේගේ දේශනින් පැහැදිලුණා ස්වාමීනි දේශනිය අතිශයින් විශිෂ්ටයි අන්ධකාරේ මා තේලපද්‍යෝතං ධාරයේ ඝනාන්ධකාර වේලාවක හොඳ ආලෝකයක තෙල් පානක් දැල්වුවා වගේ මගේ සිතට විශාල ආලෝකයක් ලැබුණ ස්වාමීන් දේශනේ විශිෂ්ටයි මම අද පටන් දීීමේ බුද්ධ ධම්ම සංඝ තෙරුවන් සරණ ගියේ බෞද්ධයෙක් බව පිළිගන්නාසේක්වා උපාසක කෙනෙක් බව පිළිගන්නසේක්වා කියලා බුදුපාමල වැඳා මේ තමයි චුල්ලාති පදෝත්මන සූත්‍රයේ කෙටි සාරාංශය. මේ දේශනය අපේ ශ්‍රී ලංකාවට වැඩම කරවා වදාළ මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලා පර්වතයේදී දේවානම් පියතිස්ස රජතුමා ප්‍රදාන 40000ක් සිංහල පිරිසට පළමුවෙන් දේශු ධර්ම දේශනාව. මේ දේශනාව තුළින් දේවානම් පියතිස්ස රජතුමා බුද්ධ ධර්මයේ ගැන මනව ආબોධයක් ලබා ගත්තා. මේ 40000ක් පිරිසක තෙරුවන් සරණ ගින් පසුදින දානේට ආරාධනා කළා. පසුදින මිදුමහරහතන් වහන්සේ ප්‍රදාන සත්නම සදවාසයට පින්දපාතේ වැඩලා එහිදී ධම්වලඳලා දසූ දාමින් අනුලාදේවිය ප්‍රදාන 500ක් දෙන සෝවාන් ඵලයටපත් වුණා. දෙවෙනි දවසේදී එසේම 500ක් දෙන සෝවාන් ඵලයටපත් වුණා මහමෙන්නා උයනේ නිදුම ආරහතන් වහන්සේ ප්‍රදාන සංඝ රත්නයේ පූජා කිරීම නිසා හත් දවසක්ම මහමෙවුන උයනේ වැඩ ඉඳගෙන දිනපතා දසෝදාමින් 500 500 බැගින් සියලු දෙනා සෝවාන් ඵලයටපත් වුණා. අටවෙනි දවසේදී නිදුම ආරහතන් වහන්සේ ආපසු මිහින්තලාට වැඩියම රජතුමා බේසපත් වෙලා මහත් පිරිසෙක් ගියා නැවත ආරාධනා කරන් ලංකාවේ වැඩ ඉඳ කියලා. ආපසු ධම්මදීවුත්ලයට වැඩින් කියලා බයිටපත් වෙලා නමුත් වඩින අදහස නෙමෙයි තිබුණේ වස්සසීමේ අදහසයි. එතෙන්දී අරිත්ත කුමාරයන් ඇතුළු 55 දෙනෙක් චීවර පරිස්කාර සෝදානම් කරගෙන මේ ගලේදී ගල්සලාමේදී රජතුමාට කියවා දේවයන් වහන්සේ අපි මහණ වෙන්න ආස අපට මහානකම ලබා දෙයි. රජතුමා බොහොම ප්‍රීතිමත් වුණා දැන් ගෝල පිරිසක් ලංකාවේ ඇති වුණ තාපසු වඩින එකක් නැහැ කියලා මිහිඳු මහ රහතන් වහන්සේට තවරුවා මේ 55 දෙනා. මේ 55 දෙනා ඉසගෙස්වද බාන වේලාවෙම සෞකලෙස් නසා රහත් වුණා. මේ තමයි ලංකාවේ පළමුවෙන් පැවිදිච්ච 57 දෙනා සිංහල දරුවෝ. සිංහල දෙමව්පියන්ගේ සිංහල දරුවෝ මොනතරම් පුණ්‍යවන්තද? ඉසගෙස්වද බාන කොටම කුරාග්ගෙහි තියෙන අරිහත්ත්වයටපත් වුණ ත්‍රිසක් බාටපත් වුණා. ඊට පස්සේ දිනපතා මුකුල දරුවෝ පැවිදි වෙන්න පටන් ගත්තා. වැඩි දවසක් යන්න මැත්තේ ශ්‍රී ලංකා දීප ධර්මයේ තලයේ ගෞතම සම්බුද්ධ ශාසනයේ මුල් බැසගෙන ප්‍රතිස්ථාවටපත් වුණා. වැඩි කලක් කන්නේසරමේ අරිත්තම ආරහතන් වහන්සේ ප්‍රදාන සිංහල බුද්ධ පුත්‍රයන් වහන්සේලා ත්‍රිපිටකධාරී වුණා. සූපාරාමේදී මේදුමා රහතන් වහන්සේගේ උපදේශ පරිද්දෙන් විනී සංගානාවක් කළා මහ පොළොවද කම්පා වුණා. ඒක 40000ක් රහතන් වහන්සේ වැඩිමිල තියෙනවා. මේ විදිහට ශ්‍රී ලංකාදීපයට සම්මා සම්බුද්ධ ශාසනය ලැබිලා දැනට අවුරුදු 2313 වෙනි වර්ෂයටයි මේ අපි පාත ලැබුවේ අද මේ පොසොන්පොඩ පසළොස්වක් බොහෝ දවසේදී මේ පොසොන්පොඩ පසළොස්වක් බොහෝ දවසේ තවත් විශේෂ සිද්ධියක් තමයි බුදු වීමෙන් දෙලින අවුරුද්දේදී ශාක්‍ය කෝලිය වංශ දෙකෙන් පැවිදි වූ 500ක් ශාක්‍ය කෝලිය භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කළ කුණාල ජාතක දේශනේ පවත්ලා සෝවාන් ඵලයට පමුණුවලා සාක්්‍ය ජනපදයේ මහා වනයේට වැඩම කරවලා ඒ පිරිස එකම මොහොතේදී පෙරපසු නොවි 500ක් දෙන අරියත්තේදීපත් වූ සුබ මොහොතේදී දසදහසක් ලෝක ධාතු වලින් දෙවියෝ බ්‍රහ්මෝ රැස් වුණා මහා වනයේට එදා සරුවඥන් වහන්සේ මහා සමේ සූත්‍ර හතක් දේශනා කළා එක එක සූත්‍ර දේශනාවකදී කෝටි ලක්ෂයේ කෝටි ලක්ෂයේ දකින් දෙන රහත් වුණ අසංකේය අසංකේය පිරිස පමණ මඟඵල නිවන් ලබා ගත්තා. ඒ සිද්ධියක් මේ කුසොන් පොර 15ක් බොහෝ දවස සිද්ධ වෙච්ච ඉතා වැදගත් ආචාර්ය සිද්ධියක්. මේ විදිහට පූජනීය දවසක් වූ මේ විශාල කොසම්පුර පසළොස්වක බොහෝ දවසේදී ඉත ලංකා පුරාම සෑම විහාරස්ථානයක බොහෝ සෙයින් පාඨශාලාවන්හිදී භාවනා මධ්‍යස්ථානවල ආරණ්‍ය සේනාසනවල සිය ගණන් දහස් ගණන් දෙන සීල භාවනා ප්‍රතිපත්ති කුරමින් බුද්ධ පූජා පවත්වනවා ඒ මේ බුද්ධ පූජාවන් අතරත අදත් මේ දවසේදී මේ චුල්ලාත්ති පදෝම සූත්‍රයේ මම හිතනවා ලංකාවේ නොයෙක් තැන්වල දේශනා කරනවා. මේක නැවත නැවත කියවන්න වටිනා සාර ගර්භ ශාසනය හැඳින්වෙන දේශනාවක්. මේ මොහොතේදී අපි පැයක් කරන් කෙටි කාලය තුල මේ ගැන කෙටි හැඳින්වීම කුරි මේ සිද්ධ කළේ අපි ආරාධනා කරන ලංකාවාසී සියලු බෞද්ධයෝ මේ චුල්ලාත්ති පදෝම සූත්‍රයේ සවිස්තරව කියවත්වා සවිස්තරව අර්ථ අසා ගනිත්වා ඒ තුලින් සීල සමාධි ප්‍රඥා ගුණ සම්භාරයත් ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බලයත් විපස්සනා මාර්ගයත් එවාගේම සෝවාන් ආදී සතර මාර්ගඵල පිළිවෙලින් ආර්ය සත්‍ය අවබෝධයක් ලබා ගන්න හැකි අවබෝධ කෙරෙත්වා කියලා මා කරුණාවෙන් ආරාධනා කරනවා. දැන් මෙතෙක් වේලා ඊටම ගෞරව සම්ප්‍රයුක්තව සීලයක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කර ගන්නා ලද කුසල සම්භාර ධර්මයේ නමින් අභාව ප්‍රාප්ත මෞඛ්‍ය ගුරුවර බන්දු මිත්‍රාදීන්ටද ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයටද හිතාහිත මැදා සෑම සත්නකද ලමී ලෝතුරා සම්ප්‍රාප්ත පිණිස වේවා සමතමන්දත් මේ කුසල ආනිසංස බලයෙන් මේ ජීවිතය තුලදී සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩෙමින් ගුණයෙන් නුවණින් වැඩ දියුණු වෙමින් සතර සතිපට්ඨාන ආදී සත්‍විස් බෝධිපාක් ධර්මයන් දිනු කර ගනිමින් මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවි සැනසී වදාළ සදාකාලික සාන්ත ප්‍රණීත අග්‍ර අමාමහ නිවන් සුව පිණිස හේතු වේවා වාසනාව වේවා කියාපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ඒකම අද මේ නයින් වේස් කියා කියන ආරෝග්‍ය ශාලාවේදී සීල භාවනා ප්‍රතිපatti යෙදී සිටින අපේ වෛද්‍ය මණ්ඩලයේ සේවක සේවිකා මඳුල්ලහා මේ සහභාගී වූ මාපිය දූදරුන් හිතවත් සියලුම දෙනාටද රත්නත්‍රානුභාවයෙන් ඉදිරි කාලයේදී වඩ වඩා බුදු සසුනේ ධර්ම සැප විඳගෙන සතු බෝධිඥානයන් සුවසේ සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා මේ ආරෝග්‍ය ශාලාව තුලින් ශ්‍රී ලංකාවට විදේශ රටවලට දෙමව්පියන්ද සිතක් සාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සැලසේවා ශ්‍රී ලංකාව ආයුරාෝග්‍ය සම්පන්න ලංකාවක් වේවා ශ්‍රී ලංකාව ධාර්මිෂ්ඨ වූ එවැගේම සාමේ සමාදානී ඇති තුන් ලෝකේට ආදර්ශමත් ධර්මබ්දීපයක්ම වේවා කියලා අපි ශාසන ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා ආකාශට්ඨා ච බුම්මන්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ඨා ච බුම්මන්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ඨා ච බුම්මන්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා එක්ඛාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සංකප්පි සිද්ධියා දානං දදන්තු සද්ධායේ සීලං රක්ඛන්තු සම්බදා භාවනාභිරතා හොන්තු ගච්ඡන්තු දේවතා ගතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආශවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආශවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආශවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛා පමුංචතු ධර්ම ශ්‍රවණී කිරීමෙන් අත්පත් වූ කුසල අනුසංස බලෙන් සෑම දිනකට අමා මහ නිවන් සුවක් වේවා